මාන සංභාවයේ අපරිමානන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දෙනාම දැන් සූදානම් වෙන්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා මාත්‍රිකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාව මෙතන ඉන්න ගොඩක් අය අහල හුරු ගාතාවක් නේද? මාතා යතහා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනු රක්කේ. මේ ගාතාව කොහෙද තියෙන්නේ? මොන සූත්‍රයේද? කරණීය මෙත්ත සූත්‍රය. මම මේ හදන කරණීය මෙත්ත සූත්‍රය ගැන කියලා දෙන්න නෙවෙයි. එහි සඳහන් වෙන මේ ගාථාව පිළිබඳව අපේ සමාජයේ බොහෝ දෙනා නොදන්න පැත්තක් හෙළි කරන්න. සාමාන්‍යයෙන් ගොඩාක් අය මේ ගාථාවේ තේරුම කියන්න කියලා කිව්වහම කොහොමද කියන්නේ? එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට දක්වන්නේ යම් බඳු ආදරයක්ද? ඒ බඳුම ආදරයකින් හැමෝටම මෛත්‍රී කරන්නේ. ඒකනේ කියන්නේ ගොඩක් වෙලාවට. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. කොමක්ද ඒ ආදරය කියන්නේ එකක් මෛත්‍රිය කියන්නේ එකක්. ආදරය කෙලෙස් සහිතයි. මෛත්‍රිය තුල කෙලෙස් නැහැ. නේද? එතකොට ආදරය තුල කෙලෙස් නැත්තම් ආදරය කරන අයට ඉක්මනට නිවන් දකින්න පුළුවන්. නේද? එතකොට කාටවත් තහංචි දාන්න බෑ. ගෝල් ෆේස් එකේ කුඩාසේ ඔය ඉන්න කට්ටිය සමහරව ඊට පස්සේ තර්කයක් ගොඩනගයි අපි මේ නිවන් දකින්න උත්සාහවත් වෙනවා කියලා. නේද? එහෙම වෙන්නේ නැහැ. ආදරය කෙලෙස් සහිතයි. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕන. අම්ම කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය කෙලෙස් සහිත සිටවිල්ලක්. අම්මා දරුවාට දක්වන ආදරය තුලින් අම්මාට නිවන් දකින්න බෑ. අම්මාට හොඳට දරුවට ආදරය කරගෙන දරුව රැක බලාගෙන දරුවා යහපතෙහි යොදවාගෙන අයහපතෙන් මුදවාගෙන කටයුතු කරන්න පුළුවන් බව ඇත්තයි. හැබැයි එසේ කළ පමණින් අම්මාට ඒ නිවනට උපකාර වෙන්නේ නැහැ. මෛත්‍රිය තුල කෙලෙස් සහිත භාවයක් නැහැ. මෛත්‍රිය තුල ලෝභ මිශ්‍රිත හැඟීමක් නැහැ. මෛත්‍රිය තුල පුද්ගලිකත්වයෙන් බැඳීමක් නැහැ. ඒකයි විශේෂත්වය. දැන් ওই සමහර අම්මලා මාත් එක්ක කියලා තියෙනවා අනේ ස්වාමින් වහන්සේ මම දවස පටන් ගන්නෙම මගේ පවුලේ අයට වෙන වෙනම මෛත්‍රී කරලා කියලා. එහෙම කියනෝනේ. මහත්තයා රට ගිහිල්ලා නම් මහත්තයාගේ ෆොටෝ එක ළඟ තියාගෙන හරි කොච්චර වුණත් කන්න දෙන්න ඉන්න මනුස්සයනේ කියලා නේද? මහත්තයා සුවපත් වේවා, නිරුක් වේවා, නිරෝගීව කියලා මහත්තයට වෙනම මෛත්‍රී කරනවා. ඊළඟට නෝනානම් ගෙදර ප්‍රධානී මහත්තයා භාවනා කරනවා මහත්තයා නෝනට වෙනම මෛත්‍රී කරනවා. දරුවන්ට වෙන වෙනම මෛත්‍රී කරනවා. වෙන වෙනම මෛත්‍රී කරනවා කියන්නේම පුද්ගලිකත්වය ඉස්මතු කරගත්ත කියන එකයි. පුද්ගලිකත්වය ඉස්මතු වුණා කියන්නේ අකුසලය ඉස්මතු වුණා කියන එකයි. බැඳීම ඇති වුණා කියන එකයි. බැඳීම කියන්නේ ක්ලේශයක්. මෛත්‍රිය තුල පුද්ගලිකත්ව ඉස්මතු වෙන්න බෑ. දැන් බලන්න කරණීයමෙත් සූත්‍ර දේශනාවේදී මෛත්‍රී භාවනාව පතුරවනකොට අනිත්‍ය උදෙසා කිසි තැනක පුද්ගලිකත්වයේ ඉස්මතු වෙන වචනයක් සඳහන් වෙන්නේ අපි තමයි ওই මෛත්‍රී භාවනාව කරනකොට පසු කාලීනව හදාගෙන ලේසියට සහ අපේ කැමැත්තට අනුව මාමින්ම මාගේ දෙමව්පියෝද ගුරුවරයෝද වැඩිහිටියෝද නෝනද මාතේද දුවද පුතාද ඔය වශයෙන් හදාගෙන තියෙනවා හැබැයි කරණීය මිත්‍ර සූත්‍රයේ තමයි මෛත්‍රී භාවනාව පිළිබඳව නිවැරදිම අර්ථ විවරණය කරන්නේ. මෛත්‍රී භාවනාව කරනකොට කරණීය මිත්‍ර සූත්‍රයට අනුව තමන්ට මෛත්‍රිය වඩලා අනිත් අයට මෛත්‍රිය පතුරවනකොට පුද්ගලිකත්ව නැහැ. කාටද ඉස්සෙල්ලා මෛත්‍රී පතුරවන්නේ? සියලු සත්වයන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සියලු සත්වයෝ සෝපත් වූ සිත් ඇතෝ වෙත්වා. එතකොට එතන මමය මගේය කියලා පුද්ගලිකත්වයෙන් අල්ලා ගැනීමක් නැහැ. ඒකයි විශේෂත්වය. එතකොට ආපහු මේ සියලු සත්වයෝ කියන එකත් කරණීය මෙත්ත සූත්‍රයට අනුව අණු කොටස් වලට බෙදනවා. මොනවද අණු කොටස්? දිත්තා වායේ වද්දිත්ත. එහෙන් දුටුවයි ඉන්න නුදුටුවයි ඉන්න. යේච দূරේ වසන්ති අවිදූරේ දුර වාසය කරන අය ඉන්නවා ළඟ වාසය කරන අය ඉන්නවා භූතාවා සම්භවේසීවා පහළ වෙච්ච අය ඉන්නවා පහළ වෙන්න බලන් ඉන්න අය ඉන්නවා ඊළඟට තසාවා තාවරාවා කෙලෙස් සහිත අය ඉන්නවා කෙලෙස් නැති අය ඉන්නවා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකනුකතෝලා දිග ශරීර තියෙන කොට ශරීර තියෙන මහත කෙට්ටු පුංචි විශාල ශරීර තියෙන අය දැන් බලන්න ඒ විභජනය තුල ඒ බෙදීම තුල මමත්වයෙන් ගත හැකි කිසිම තැනක් එන්නේ නැහැ. කිසිම පුද්ගලෙක ඉස්මතු වෙන්නේ නැහැ මමය මගේය කියලා. අන්න ඒ විදිහට පොදු වූ අරමුණක් පොදු වූ හැඟීමක් ඇතිව කරනු ලබන මෛත්‍රියේ පැතරවීම තමයි හැබැයි කුසලය වෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් මුල් කරගෙන මෛත්‍රී කරනව නම් ඒක මෛත්‍රී කුසල භාවනාවක් නෙවෙයි. ඒක ආශිර්වාදයක්. මෛත්‍රී සහගත ආශිර්වාදයක්. ඒ තුල නිවන් දකින්න බෑ. හැබැයි ආශිර්වාද කරන දේවල් එයාට ලබා ගන්න පුළුවන්. දැන් අපි මෛත්‍රී භාවනාව කරන්නේ ඇත්තටම බැලුවොත් අපේ මෛත්‍රියෙන් අනිත් අය සුවපත් කරන්න නෙවෙයිනේ. එහෙම වෙන්නෙත් නෑනේ. නේද? හරියට බැලුවොත් දැන් ඔය ඇත්තෝ ජීවිතේ මෛත්‍රී භාවනාව කරන්න පටන් අරගෙන කොච්චර කල් වෙනවද? හොඳට හිතන්න. සමහර වෙලාවට මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මෛත්‍රී භාවනා කරනවා. නේද? කොහොමද කරන්නේ? මාමින්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා කියනවද නැද්ද කියලා තියෙනවා. දැන් ওই කියපු තාලෙට මේ වෙනකොට වෛරය නැති වෙලා තියෙන්න එපා සියලු සත්වයන්ගේ. නේද? මොන්ටිසෝරි යන කාලේ ඉඳලාම කිව්වනම් අපේ පැතුම නිසා සියලු සත්වයන්ගේ වෛරය නැති වෙනව නම් මේ වෙනකොටත් අපි පැතූ විදියට ලෝකේ සත්වයන්ගේ වෛරය නැති වෙන්න එපා. නමුත් දන්න ධර්මයට වෛරය නැති වෙනවට වැඩි එන්නින වෛරය වැඩි වෙනවා. නේද? එහෙනම් අපි මොකද්ද මේ කරන්නේ? අපි පැතූ පරිදි ලෝකයේ සත්වයන්ගේ සිත තුළ වෛරය ඉවර වෙන්නේ නැත්තම් වෛරය නැති වෙන්නේ නැත්තම් ඇයි අපි වෛර නැත්තෝ වෙත්වා කියලා කියන්නේ? හිතන්නේ. එහෙම කියන තරමට එහෙම හිතන ධර්මත අපේ හිත සුවපත් වෙනවා. ඒකයි මූලික හේතුව. ඒතර අපි මෛත්‍රී කරන්නේ අපේ මෛත්‍රියෙන් අනිත් අය සුවපත් කරන්න නෙවෙයි. අපි මෛත්‍රී කරන්නේ අපේ මෛත්‍රිය කුසලයක් විදිහට වඩලා හිත තුල නිකලෙස් සිටවිලි පහල කරගෙන අපි නිවන් දකින. අපේ මෛත්‍රියෙන් අනිත් අය නිවන් දක්වන්න බෑ අපිට. නිවන කියලා කියන්නේ අනිත් අයගේ උදව්වෙන් උපකාරයෙන් ලබාගත හැකි දෙයක් නොවේ. එය Taman විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු එකක්. මට මේ දවස්වල වැඩ ටිකක් වැඩි. එහෙනම් ඔයා ගිහිල්ලා මටත් එක නිවන් දැකලා එන්න කියලා. එන කාර හරි සල්ලි ටිකක් දීලා එහෙම දකින්න පුළුවන් එකක් නෙවෙයි නිවන කියන්නේ. එය Taman විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු එකක්. පච්චත්තං වේදි දබ්බෝ විඤ්ඤෝහි කියන්නේ ඒකයි. එතකොට මෛත්‍රීය භාවනාවක් විදිහට පුරුදු කරනවා නම් එහි ප්‍රතිලාභය වෙන අන් කවරෙක්වත් නෙවෙයි තමන්. මෛත්‍රිය අර විදිහට ආශිර්වාදයක් විදිහට පළ කරනවා නම් අනිතයට සිත ශාන්ති උදා කරන්න පුළුවන්. හැබැයි ඒ තුල Tamange හිතේ කුසලයේ වැඩෙන්නේ නැහැ. මොකද අනිත්‍ය කෙරෙහි බැඳීමෙන් කරන නිසා. ඒ කුසලයේ වැඩෙන්නේ නැති නිසා යට නිවනට සමීප වෙන්න බෑ. හැබැයි එයා ප්‍රාර්ථනා කරන විදිහට අනිත්‍යයට යම්කිසි ආශිර්වාදයක් ශාන්තියක් සිද්ධ කරන්න පුළුවන්. මම ඔයාට සෙට් පතනවා මෛත්‍රී කරනවා කියලා කියලා අනිත් අයටත් ඒක දැනෙන්න සැලැස්සුවාම අනේ මේ මිනිස්සේ මං කෙරෙහි හැමදාම උදේට මෙහෙම ආශිර්වාද කරනවානේ කියන හැඟීම ඇති වුණාම ඒ අය තුලත් බොහොම ධනාත්මක සිතිවිලි වර්ධනය වෙන්න හොඳ සිතිවිලි වර්ධනය වෙන්න ඒ හොඳ සිතිවිලි වර්ධනය වීම තුළ ඒ අයගේ චර්යා ධර්ම වෙනස් වෙන්න ඒ මෛත්‍රී උපකාර ඒ හැරුණකොට ඒ නිවනට උපකාර වෙන්නේ එහෙනම් මේ ගාතාව හොඳට තේරුම් ගන්න ඕන. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්හේ කියලා කියන්නේ එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවා රැකගන්නේ යම්බදු ආකාරයකටද ඒබඳු ආකාරයෙන්ම සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න කියන එක නෙවෙයි. එතන දක්වන්නේ උපමාව ආදරය ගැන කියන්න නෙවෙයි. ආදරයට වැඩි එතනදී ඒ උපමාව ගන්නේ ප්‍රයත්නය තහවුරු කරත්තා උත්සාහය තහවුරු කරන්නයි. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුව රැකගන්නට දිවි හිමියෙන්ම කැප වෙනවා. සම්පූර්ණ අවධානය මහන්සිය යොදනවා. අන්න ඒ වාගේ ඔබ පූර්ණ අවධානය යොමු කරලා ඔබේ හිත රැකගන්න ඕන. ඇයි මේ හිත නිතරම දෙපැත්ත ගහන හිතක්. නිතරම පෙරලෙන හිතක්. නිතරම ඇලෙන ගැටෙන ස්වභාවයන්ට යන හිතක්. අපි මේ පරිහරණය කරන හිත පින්වත්නි හරියට උදාහරණයකින් කිව්වොත් දුවන අශ්වයෙකුගේ පිට උඩ තියලා තියෙන පුහුල් ගෙඩියක් වගේ. දැන් බලන්න අශ්වයාගේ පිටත් රවුම්. ඒ මදියට පුහුලත් රවුම්. නිකන් ඉන්නේ නෑ අශ්වය දුවනවත් එක්ක. ඉතින් මේ පුහුල් ගෙඩිය මොන පැත්තට පෙරලෙයිද දන්නේ. බොහොම මාරුවෙන් තමයි බැලන්ස් කරගෙන දුවන්න අන්න ඒ වගේ අපේ හිතේ ස්වභාවයක් තියෙනවා දීර්ඝකාලීන පුරුදු වීමක් තුළ නිතරම අරමුණු වල ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා මෙන්න මේ අරමුණු වල ඇලෙන ගැටෙන හිත නොගැටි නොඇලි සමබරව මෛත්‍රී සිත ඇති වෙන විදිහට පවත්වා ගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි ඒක අමාරුවෙන් කැපවීමෙන් අවධානයෙන් කරන්න ඕන වැඩ. හරියට කිව්වොත් අර දයාබර අම්ම කෙනෙක් දරුවෙක් රකින්නට දරන ප්‍රයත්නේ වගේ. දැන් සමහර අම්මලා ඉන්නවා එක දරුවා නම් ඉන්නේ ඒ දරුවා බලා ගන්න කවුරුත් නැත්නම් සමහර වෙලාවට අඩු ගානේ ළමයා නිදා ගන්න ඇඳට CCTV කැමරාවක් හරි අය ගිහලා තමයි කුස්සියට ගිහලා උයන්නේ. ළමයා පෙරළුණාත් හැරුණා අර කැමරාවෙන් බල බල මොකක් කරගනීද දන්නේ නැහැ කියලා හරි ආරක්ෂාවක්. අන්න ඒ වගේ ඒ වාගේ මෛත්‍රී කරන වෙලාවට ඔබ පුළුවන් තරම් පරිස්සම් වෙන්න. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්න හරි ලේසි භාවනාවක් නෙමෙයි මෛත්‍රී භාවනාව. හරිම දන්න එකක්. ඉතින් අර කටපාඩම් කරගත්ත වාක්‍ය ටික කියලා දැම්මම මෛත්‍රී කරනවා කියලා හිතනවා. හිතන්න එපා ඔය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි මෛත්‍රී කරන එක. ඇයි සිත ගැටෙන තැන නොගැටී පවත්වා ගත්තාට මදි. ඇලෙන තැන නොඇලී පවත්වා ගැනීමත් මෛත්‍රී අංගයක්. ඉතින් යම් කිසි කෙනෙක් ඇලෙන තැන ඇලි ඇලි මෛත්‍රිය කළොත් ඒක කුසලය නෙවෙයි. ඒක අකුසල භාවනාව. ගොඩාක් අය ඊට පස්සේ බලනකොට කරලා තියෙන්නේ මෛත්‍රියේ නාමයෙන් අකුසල් වැඩිමයි. ඒක එක්තරා විදිහක වංචාවක්. තමන්ට තමන් රවටා ගැනීමක්. අන්න ඒ වාගේ දේවල් වලට කියනවා වංචක ධර්ම කියලා. ඉතින් මම මේ බලාපොරොත්තු වෙන්නේ මේ කාල සීමාවේදී ඔබටත් නොදැන අපටත් නොදැන අපේ හිත මුලා වෙන අන්න එවන් වංචක ධර්ම කිහිපයක් විස්තර කරලා දෙන්න. සාමාන්‍යයෙන් වංචාව කියලා කියන්නේ රවට්ටනවා කියන එකනේ. රවට්ටන්නේ කොහොමද? නරක ස්වરૂපයේ නෙවෙයි ගොඩක් වෙලාවට රවට්ටන්නේ හොඳ ස්වરૂපයේ පෙන්නල නරක දේවල් කරනවා නම් අන්න ඒකට කියන වංචා කරනවා කියලා. නේද? දැන් තරාදී රාත්තලේ පඩිය පෙන්නල රාත්තලට අඩුවෙන් කිරනවා නම් එතන තියෙන වංචාවක්. හොඳ ස්වરૂපයේ පෙන්නාගෙන කරනු ලබන නරක දේවල් වලට තමයි සාමාන්‍යයෙන් වංචා කරනවා කියලා කියන්නේ. අන්න ඒ වාගේ අපේ හිතත් හිත තුළ ඇති වෙන සමහර සිටිවිලි ඒ සිටිවිලි හොඳ ස්වરૂපය පෙන්වුවට සැබවින්ම ක්‍රියාත්මක වෙන්නේ නරක දේවල්. දැන් සමහර නරක කෙලින්ම තිබුණාම අඳුනගෙන මේක නරකයි කියලා අපි කරන්නේ නැතුව ඉන්නවා. හිත හැමතිස්සෙම අපිව රවට්ටනවා. මායාවිනෝ විඥානං කියලා කියන්නේ විඥාන කියන්නේ මායාකාරයක් වගේ කියලා. අපිව මුලා කරන කෙනෙක්. ඉතින් නරක ස්වરૂපයෙන් තියෙන නරක දේවල් අපි එසැනින් අඳුනාගෙන ඒවයින් බැහැර වෙන නිසා මේ හිත අපිව මුලාවි දාන්න සමහර නරක දේවල් හොඳ ස්වરૂපයෙන් අපිට දෙනවා. හොඳ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වන නරක සිටිවිලි වලට තමයි වංචක ධර්ම කියන්නේ. ඉතින් එහෙම වංචක ධර්ම ගොඩාක් තියෙනවා. අර රේරුකාණි චන්දවිමල මහනායක හාමුදුරන්ගේ පොතක්ම තියෙනවා වංචක ධර්ම ක්‍රියාත්මක වෙන හැටි. ඉතින් සියල්ල කියන්න නෙවෙයි මම හදන්නේ. ද්වේෂය, තරහව වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන හැටි. කියලා දෙන්නයි හදන්නේ. ද්වේෂය තරහ කියන නරක සිතිවිල්ල විවිධ අවස්ථාවලදී හොඳ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන හැටි තමයි කියලා දෙන්න බලාපොරොත්තු. පින්වත්නි, ද්වේෂය කියන ක්ලේශ ධර්මය ශාන්තියේ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. තව විදිහකින් කිව්වොත් මොකද? ශාන්තියේ වේශයෙන් කේන්ති ඇති වෙනවා. කොහොමද වෙන්නේ? ඉවසීමේ ස්වරූපයෙන් කේන්ති යන්නේ කොහොමද? දැන් ඔන්න කවුරු හරි ළමයෙක් කිසියම් වරදක් කළාම සමහර අම්මල තාත්තලා ඉන්නවා ඒ ළමයින්ට ඒ වරදින් මුදවා ගැනීම සඳහා දඬුවම් කරනවා. දඬුවම් කරන එක නරක නෑ. හොඳයි. හැබැයි ඒකේ රටාවක් තියෙන්න ඕන. දැන් ගොඩාක් ළමයි වැරදි කරන්නේ තමන් කරන දේ වැරද්දක් කියලා බොහෝ වෙලාවට දන්නේ නැති නිසා. තමන් කරන දේ හරිය කියලා හිතන් ඉන්න නිසා. එහෙම ළමෙක් වැරද්දක් කරාම කළ වැරද්ද අවබෝධ කරවන්නේ නැතුව අල්ලගත්ත ගමන් ගැහුවාම ළමේ බලන මොකද මේ ගැහුවේ හිටපු ගමන් පිට හරහා වැදුන හේතුව දන්නේ නැහැ. ඊට පස්සේ අර ළමයට කේන්ති යනවා. මොකද කේන්ති යන්නේ? නිර්පරාධ කිසිම වරදක් කරන්නේ නැතුව මට ගැහුවා කියලා. කේන්ද ගියාට පස්සේ කියන ඔයා මෙන්න මේ වැරද්ද කළා ඒකයි ඔයාට මං ගැහුවේ කියලා. කේන්ද ගියාට පස්සේ වැරද්ද පෙන්නුවාට ඒ වැරද්ද පිළිගන්න යා සූදානම් නැහැ. ඇයි කේන්ති ඊට වැඩි ප්‍රබල නිසා. ඊළඟට ඒ ළමයා මොකද කරන්නේ? අර කේන්තිය වැඩිකම නිසා ගුටි කාගෙනම ඒ එපා කියන වැරද්දම නැවත නැවත නැවත නැවත කරනවා. දැන් ගුටි කනකොට හිතනවා මොකද්ද? අම්මයි තාත්තයි ඕන තරම් මට ගහපු ආවේ මේ වගේ ගුටිද මං කාලා තියෙන්නේ මං කාපුවත් එක බලනකොට මේ වෙච්චර දේවල් නේ මං ඉවසනවා කියලා හිතනවා ඉවසනවා කියලා හිතලා අර එපා කියන දේම නැවත නැවත කරනවා. මොකද ළමයි දන්නවා අම්මටයි තාත්තටයි රිදවන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි එපා කියන දේම කරන එක එතකොට ගුටි කණේක ඉවසුවාට එතන තියෙන්නේ ඉවසාගෙන අර එපා කියන දේ කිරීම තුල තියෙන්නේ මොකද්ද අම්මා තාත්තට රිදවන්න තියෙන කැමැත්ත. ඒක ද්වේෂයයි. අන්න ඒ විදිහට ගොඩාක් අය ඉවසනවා. දැනුම් එහෙම සමහර වෙලාවට ඉවසනවා. හැබැයි හිත අභ්‍යන්තරය තුල ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. දැන් සමහර වෙලාවට බනින කට්ටිය තවත් කෙනෙකුට බනින්න යන්නේ නැහැ. ඉවසන බව පෙන්නනවා. හැබැයි ඇතුලින් කේන්ති ගන්නවා. දැන් සමහර අයට ඒ ඉවසන බව පෙන්න ගන්න බැරි වුණාම Taman කේන්ති ගිහිපු බව පෙන්වන්නේ නැතුව වෙන ක්‍රමයකට ඒක කියනවා. දැන් කවුරු හරි මොන හරි කියලා හිත රිදුනාම ඒ හිත රිදිච්ච බව පෙන්වන්න ඕන වුණාම බනින්නේ නැතුව කියන කොහොමද? මම ඔයාට කියන්නේ නෑ කිව්ව කියලා හිතාගන්නකෝ කියලා කියනවා. නේද? හිතාගන්න එක ඊට වඩා භයානක වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් අන්න ඒ වගේ කය වචනේ සංවර කරගත්තා කියලා යා හිතුවාට හිත අභ්‍යන්තරේ ද්වේෂය අවසා ගන්නවා. ඒකට කියන්නේ ශාන්තියේ වේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා කියලා. ඊළඟට පෙන්වත්නි කරුණාවේ වේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. කරුණාව කියන්නේ ඊටාම හොඳ එකක් නේ. පර දුක්ඛේ සති සාධූණං හදය කම්පනං කරෝතිති කරුණා. කෙනෙක් දුකටපත් වුනහම සත්පුරුෂ මිනිසුන්ගේ හදවත කම්පා වෙන ස්වභාවය තමයි කරුණාව. ඒක ඊටාම හොඳ එකක්. කරුණාව එකක්, මහා කරුණාව එකක්. මහා කරුණාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේලාට. කරුණාව කියලා කියන්නේ සාමාන්‍ය මේ දිනදා පුද්ගලයෝ දුකට පීඩාවටපත් වුනහම එයින් මිදෙන්නට කරන උදව්ව, උපකාරය. ඒක හොඳයි. සමහර අය කරුණාවේ වේශින් ද්වේෂය ඇති කරගන්න. අසරණ වෙච්ච අයට පිළිසරණ වෙන්න ගිහින් උදව් කරන්න ගිහින් තරහ ගන්නවා. කොහොමද වෙන්නේ? දැන් ඔන්න මම ප්‍රායෝගික උදාහරණයක් කියන්නම්. දැන් ওই ගොඩාක් ගෙවල් වල පූසෝ ඇති කරනවනේ නේද? දැන් මේ සිල් අරගෙන ඉන්න වෙලාවේ බොරු නම් කියන්න එපා. ඇත්තම කියන්න ගෙවල් වල පෝසු ඇති කරන්නේ ඇයි? මොකද හේතුව? මේ වල්ලන්න. ඒක තමයි ප්‍රධාන හේතුව. නේද? ආදරේට ඇති කරන අයත් ඉන්නව නැත්තේ නෑ. ආදරේ ඉතින් වැඩි වෙන්න පුළුවන් පූස මේ දෙන්න දෙන්න අල්ලනකොට. <laughs> නේද? කෙසේ වෙතත් දැන් මේ gedara ඉන්න පූසා මීයක් අල්ලගෙන ඉන්නවා අපි දකිනවා. දැන් අපි හිතමු මේ එක අල්ලගෙන ඉන්නව දැක්කහම ගොඩක් වෙලාවට ගොඩක් අයට ඕක බේරගන්න හිතෙන්නේ නැහැ. දැකින දිතාලේ රහක බලාගෙන යනවා. ඒ නිසා ඒ උදාහරණ අපි අයින් කරමු. ගෙදර ඉන්න පූසා ලේනෙක් අල්ලගෙන ඉන්නව දකින්න. දැන් ලේනගේ ඇඟේ භාගයක්ම පූසගේ කටේ. ඔළුව විතරයි හෙලීතම අපි එළියේ තියෙන. බේරගත්තත් වැඩක් නැහැ. ඒකත් අපි දකිනවා. නමුත් ඒක දකින්න කරුණාවන්ත මිනිස්සෙක්. මේ කරුණාවන්ත මිනිසෙගේ ස්වરૂපය මොකද්ද? කෙනෙක් අසරණ වුණාම පිහිට වෙනවා. දැන් කවුද මෙතන අසරණ වෙලේ? ලේනව. දැන් අර කරුණාවන්ත මිනිසයා අර පූසාගෙන් අසරණ වූ ලේනාව බේරගන්න ඉදිරිපත් වෙනවා. කොහොමද බේරගන්නේ? කොහොමද බේරගන්නේ? අතට අහුවෙච්ච එකකින් පූසට ගහලා පූස මරලා හරි බාගිර මෙලික මිනිහ බේරනවා. මිනිහට කියලා පණ හදලා මැරෙනවා. නේද? එන ක්‍රමයක් තියෙනවා. හැබැයි එක දවසක් මන් දන්නේ ඇත්තද නැද්ද කියලා නම් එක දවසක් මම ওই ප්‍රශ්නේ අහුවාම වයසක 100 කෙනෙක් කිව්වා ස්වාමින් වහන්සේ එහෙම වුණාම පූස ළඟට ගිහිල්ලා පූසගේ කනට පිම්බහම උට කනට කිටි වගේ දැනෙනවලු. ඉතින් එතකොටම කට ඇරෙනවා හිංසාව නැතුව වට ගන්න පුළුවන් කියලා. එහෙම වටගත් අයත් ඉන්නවා ගොඩක් අය. එහෙම මං අහලා තියෙන විදියට. හැබැයි මං දන්න තරමින් ගොඩක් අය පූසෙක් මේක අල්ලගත්තට පස්සේ පූසෙක් මේක අල්ලගත්තට පස්සේ ඒ පූසගේ කනට බිමින අය නම් හරිම විරලයි. නේද? දැකලා තියෙද? මම නම් දැකලා නෑ. හැබැයි ඉන්නවා කියලා සමහරු කියනවා. කෙසේ වෙතත් දැන් මේ සිද්ධිය තුළ මොකක්ද වුනේ? මෙතන උනේ කරුණාවේ වේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක වුණා. අර ලේනට කරුණාව දැක්කුවා. හැබැයි ඒ කරුණාව නිසා පෙනුනේ නෑ පූසට ගහපු එක ද්වේෂ සහගත ක්‍රියාවක් කියලා. අන්න බලන්න. එක කුසලයක් කරනකොට තව අකුසලයක පැටලෙනවා. ඉස්සර අපේ පන්සලට එන එක එක දායක මහතුරුන්ගේ ඕන එපාකම් වලට මම යනවා මේ හරක් නිදහස් කරන්න. ඔය මැරෙන්න යන හරක් ඉන්නවනේ. ඒ හරක් නිදහස් කරන්න. දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු කැමති ඉන්නේ අබේදානෙ දෙන හරක් නිදහස් කරන්න. නේද? සීකී කී හරි එකතු කරලා සල්ලි වල අවුරුද්දකට දෙසරයක් විතර සත්තු නිදහස් කරන අය ඉන්නවා. හරක්. කරුණාව මෛත්‍රිය නිසාම නිදහස් කරන අයත් ඉන්නවා. හැබැයි ගොඩාක් අය නිදහස් කරන්නේ Tamanට අපල තියෙනවා නම් විතරයි. නේද? කේන්දරේ බලද්දී අපල තියෙනවා මේ දවස්වල ඉන්සම් මැරෙන්න යන අරකින් නිදහස් කරන්න කිව්වොත් ඔන්න නිදහස් කරනවා. එක අතකින් බලනකොට ලංකාවේ ඉන්න හරක්ගේ පිනට මිනිසුන්ට අපල තියෙන්නේ. <laughs> නේද? නැත්නම් ඔය හරක් ලේසියෙන් බේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි බලමු. ඔය හරක් බේරගන්න සමහරු යනවා. ඉතින් මාත් එක්කම ඔන්න ඔය වගේ මහත්යෙක් ගියා. හරක් බේරගන්න. ඉතින් මම බේරගන්න ගිහිල්ලා ඉන්නකොට අර හරකා කකු හතර හතර පැති දාලා ගොම වගුරු වගේ නාණ්ඩ ආණ්ඩ කෑ ගගහ කඳුළු සලමින් ඇදගෙන යන. එහෙම ඉඳිදී ඇදගෙන බලන් ඉන්න දුකයි. ඉතින් මේ දුක වැඩි වෙලා අර මහත්තයා ඉවෙලෙම සල්ලි දීලා අර හරකව බේරගත්තා. ඒ හරකා බේරගත්තට පස්සේ අර හරක් මරණ මිනිහ දෙවෙනි හරක ඇදගෙන ගිහ එතනින් මරන්න. ඒක තමයි ස්වභාවය කට්ටියගේ. මට මේ ළඟදී ආයක මහත්තයෙක් කිව්වා ඒ මහත්තයාත් ගියාලු හරකෙක් බේරගන්න ওই තැනට. එයා දුන්නලු මේ විසිටින් කාඩ් එකක් නේම් කාඩ් එකක් දුන්නලු හරක් මරණ මිනිහා. ඒ නේම් කාඩ් එක එක පැත්තක තියෙනවලු පිනට හරක් බේරා ගැනීම සඳහා විමසන්න කියලා. ඒකෙම අනිත් පැත්තේ තියෙනවලු හරක් මස් සඳහා විමසන්න කියලා. ඒක එයාගේ කාඩ් එක. ඉතින් කිසිය වෙතත් පින්වත්නි දැන් දෙවෙනි හරකත් ඇදගෙන ගියා. සල්ලි දීලා ඒ හරකත් බේරගත්තා. තුන්වෙනි හරකත් අර විදියටම කෑ ගහදී අඬාට යනකොට මාත්‍ය හරි දුක හිතිලා සල්ලි තිබුණ පර්ස් එකේ සල්ලි දීලා අරගත්තා. ওই විදිහට හරක් හතර දිනක් බේරගත්තා. පස්වෙනි හරක ඇදගෙන ගියා. පස්වෙනි හරක ඇදගෙන යනකොට දුකයි. පර්ස් එක ඇරලා බැලුවා. සල්ලි දැන්. දුක වැඩි බේරගන්න ක්‍රමයකුත් නැහැ. මේ මහත්තයා මන් ළඟට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ ඔක්කොටම කලින් මේ මිනිහ මරලා ඉන්න ඕන කියලා කිව්වා. <laughs> දැන් බලන්න හරක් බේරගන්න ගිහින් මිනිහ මරලා ඉන්නවා දැන්. නේද? අන්න ඒ වගේ සමහර ද්වේෂය අපි දන්නේ නැතුව ක්‍රියා. කරුණාව ඉස්මතු වුණ හරකා කෙරෙහි වෙනත් පැත්තකින් ද්වේෂය ආවා. ඔය වගේම සිද්ධියක් තවත් මට මතකයි. අර සුනාමි කාලේ අපි හරියට ගියා ওই සුනාමියට විපතටපත් වෙච්ච අයට ආධාර බෙදා. දැන් බලන්න ජපානයේත් සුනාමියක් ආවනේ. ඒ වෙලාවේ ජපානයේ මිනිස්සු මොන තරම් ආචාරශීලීව ලස්සනට පිළිවෙලට වැඩ කරාදනේ. හරිය ලස්සනට පිළිවෙලට ඒ අය හිටියා. බෙදනකොට වුණත් පෝලිං කඩාගෙන ආවේ නැහැ, කෑ ගැහුවේ නැහැ, දැඟලුවේ නැහැ. හරි ලස්සනට ඇවිල්ලා ගත්තා. Tamanට අනවශ්‍ය දෙයක් දුන්න නම් ඒක තව ප්‍රයෝජනවත් කෙනෙකුට දුන්නා. දෙන හැම එකක්ම බදා ගන්න ගියේ නැහැ. හරිම හොඳ දේවල් ඉගෙන ගන්න තියෙනවා. බලන්න ජපානි පන්සලකට ගියත් ඒ පන්සලේ සෙරෙප්පු ගලවලා තියෙන ආකාරය බලන්න. කොච්චර ලස්සනයිද නේ? එක පිළිවෙලට ලස්සනද තියෙනවා. අද උදේ මම ගියා මේ මාළබී පැත්තේ ධම්මදිනා කියලා සිල්මෑණි ආරාමයකට එහි මේ දහම් පාසල් ළමයි තමයි වැඩියෙන් හිටියේ අනිත් වැඩි හිටියොත් හිටියා. සෙරෙප්පු එහෙම හරි ලස්සනට පිළිවෙත්ලට ගලවල ආපහු යනකොට පැටලෙන්නේ නැති වෙන විදිහට අඳුර ගන්න පුළුවන් වෙන විදිහට හරි ක්‍රමානුකූලව පිළිවෙලට තිබ්බා. කොච්චර වටිනවදනේ? අන්න ඒ වාගේ දේවල් අපි පුරුදු වෙන්න ඕනේ. සමහර පන්සල් වල ගියාම සෙරෙප්පු ගලවලා එනවා ගලවපු තැන මතකත් නැහැ. දාගන්න ගියාම ඊට පස්සේ ගලවපු තැන මතක නැති නිසා ඔහි තියෙන දේක් දාගෙන යනවා. ආයි තමන්ගේ ද අනුන්ගේද කියලා හොයන්නේ. ඒකෙන් දෙරපු වැඩි පන්සල නේද? ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් මේ සුනාමියට ආධාර බෙදන්න ගියාම අර මිනිස්සු නැති බැරි කමටත් නොහික්මුණ කමටත් බෙදන්න කලින් උදුර ගන්නවා. අපි බෙදන්න ගියාම පාර අයින් ඉඳලා රණ්ඩු වෙනවා, කෑ ගහන්න එනවා. ඉතින් මම දැක්ක ඒක ලොරි එකකින් ওই විදිහට බඩු බෙදන්න ඇවිල්ලා මේ මිනිස්සුන්ට බෙදා ගන්න බැරි වුණා. අර මිනිස්සු පොර කාලා කෑ ගහලා දඟලනවා. ඉතින් අන්තිමේදී අර බඩු බෙදන්න ගිය මිනිස්සු මොකද කරේ? ලොරියේ තිබිච්ච බඩු ටික පාරයිනේ හැලුවා. හාලලා ඉවර වෙලා එන ගමන් කී කියනවා. මොකද්ද? තව සුනාමියක් ඇවිල්ලා මුන් ටිකක් ගහගෙන යනවා හොඳයි කියලා. <laughs> දැන් බලන්න. අන්න ඒවට තමයි කියන්නේ කරුණාවේ වේශින් ද්වේෂයේ ක්‍රියාත්මක වෙනවා කියලා. කෙනෙකුට උදව් උපකාර කරන්න ගිහිල්ලා දන්නේම නැතුව කෙලිස් හවුස් ගන්නවා. ඉතින් ඒවා අපේ හිත කෙලසෙන සිටිවිලි කියලා අපි හොඳින් තේරුම් ගන්න ඕන. සමහර වෙලාවට හොඳයි කියලා හිතුණට නරක විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ද්වේෂය කියන මේ නරක සිටිවිල්ල තවත් විදිහකට ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි දානකාමතාව. දානකාමතාව කියන්නේ මොකක්ද? දාන කියන්නේ දීම, කාම කියන්නේ කැමැත්ත. එතකොට දානකාමතාව කියන්නේ මොකක්ද? දෙන්න තියෙන කැමැත්ත. සමහර අයට දෙන්න හිතෙන්නේ කේන්ති ගියාම. පරිත්‍යාග කරන්න හිතනවා කේන්ති ගියාම. කොහොමද හුඹෙන්නේ? දැන් ඔන්න අපි හිතමු අපේ ගෙදර අය අල්ලපු ගෙදර අයත් එක්ක තරහයි. එයින් එහා පැත්තේ ගෙදර අයත් එක්ක යාළුවයි. දැන් සාමාන්‍ය අපේ සිංහල බෞද්ධයන්ගේ සිරිතක් තියෙනවා. මොකද්ද? කාත් එක්ක හරි තරහ වුණාම තරහ වෙච්ච පාඩුවේ ඉන්න අමාරුයි. මොකක් හරි කරලා හින්ට් එකක් හරි පාස් කරන්න ඕන. රිදවන්න ඕන. සමහරු දීමත් උපයෝගී කරගන්නවා. කොහොමද? ඉතින් දැන් මේ තරහ වෙච්ච කෙනා අපි නම් අපි පොලේ ගිහිල්ලා මොන හරි එළවලුවත් ඕරගෙන ඇවිල්ලා ගෙදර උයන ගමනේ එළවලුව ලිපේ. නමුත් ලිපේ තියාගෙන ගේට්ටුව ළඟට ඇවිල්ලා මැද ගෙදර අයට හෙන්න එහා පැත්ත ගෙදර අයට කෑ ගහලා කියනවා අද දවසේ මම පොලේ යද්දී ඔයාලත් මතක් වුණා මම ඔයාලටත් එක එළවලුවක් හදනවා කියලා කියනවා. ඇයි මේ මැද ගෙදර ඇහෙට හෙන්න? ටෙලිෆෝන් තියෙනවා ටෙලිෆෝන් කරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පයින් ඇවිදගෙන ගිහිල්ලා කියන්න පුළුවන්. ඇයි මේ මැදට ඇවිල්ලා කෑ ගහන්නේ? මැද ගෙදර අයට ඇහෙන්න. ඒෂ සහගතව කටයුතු කරනවා. බනිනවා, ලැජ්ජ කරනවා, ඒ අයට කරදර කරනවා, අපහාස කරන කොච්චර ඉන්නවද? එහෙමයි ඉන්නු හරියට. සමහරව ඉන්නෝනේ නිර්මාංශ ආහාර අනුභව කරන මස් මාළු කන්න වෙජිටේරියන් කට්ටිය ඉන්නවා. ප්‍රතිපත්තියක් විදියට කන්නේ නැත්නම් හොඳයි. වැඩේ තියෙන්නේ සමහර අය මස් මාළු කන්නේ නේ. ඒ වුණාට කන අයගේ මාළු ගන්න හදනවා. <laughs> නේද? කොච්චර දැනලා ලැජ්ජ කරලා අපහාස කරලා මොනතරම් හිත තුල පවුපුරව ගන්නවද? ඊට වැඩි පවක් වෙන්නේ සමහර වෙලාවට අර කවුරු හරි ගෙනල්ලා දීපු මාළු ගෑල්ල කාලා සද්ද නැතුව ඉන්න මනුස්සයාට එච්චර හානියක් නෑ. නොකන මනුස්සයා දැන දැන කොච්චර පවුපුරව ගන්නවද? අන්න ඒ වගේ සමහරු මේ සමාජයේ තියෙන දුර්වලතා විවේචනය කරලා මේ රට හදන්නයි මේ සමාජය හදන්නයි ශාසනය හදන්නයි මම මේ කැප වෙන්නේ කිය කිය අන්තිමේදී නරක දේවල් වර්ජනය කිරීම වශයෙන් ද්වේෂය අවශ්‍ය ගන්න. දැන් ඔය හාමුදුරුවරු සම්බන්ධයෙන් සමහර අය දැක්කහම මේ වගේ හාමුදුරුවෝ ඉන්නකම් ශාසනය හදන්න බෑ. ශාසනය විනාශ කරලා දානවා. මෙයයි නැති කරලා දාන්න ඕන සිවුරු ගාවල ගෙදර එලවන්න ඕන ඔය ආදී වශයෙන් කියන කොච්චර ඉන්න. සමහර අය හරියට හාමුදුරුවන්ට බනින අය ඉන්නවා. සමහරු කියනවා මන්නම් ඔය හාමුදුරන්ට වඳින්නේවත් නැහැ. අර සිවුර කරේ දාගෙන ඉන්නින්ද සිවුරට වඳිනවා වගේ. එහෙම ආයි ඉන්නවද? සිවුරට වඳින්න ඕනද? සිවුරට වඳින්න ඕනේ නැහැ. සිවුරට වඳින්න ඕන නම් ඔය පිරිකර කඩයක් ඉස්සරහට ගිහලා වඳගෙන හිටියම ආරෙන්නේ. අර මරදානේ තියෙන දිගට පිරිකර කඩ නේද? සිවුරට නෙවෙයි වඳින්න ඕන. සිවුර දරාගෙන ඉන්න පුද්ගලයා නියෝජනය කරන ගුණය ඔබට හිතට එනවනම් ඒ ආර්ය මහා සංඝරත්නයේ ගුණය හිතට එනවනම් ඔබේ නරක සිතිවිලි ඔබට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ ඒක හොඳින් තේරුම් ගන්න. ඉතින් අන්න මේ විදිහට තරහය. ඊළඟට දැන් අවසාන වශයෙන් මම කියන්නම් තව එකක් තියෙන තරහ යන. ඒ තමයි මිතභානී වේශින් ද්වේෂේ ක්‍රියාත්මක. මිතභානී කියන්නේ ඊටාම හොඳ එකක්. වචන කතා කරන අය ඉන්නෝ හතර වර්ගයක්. කවුද මේ හතර වර්ගය? ගූතභානී, පුප්පභානී, මధుභානී, මිතභානී කියලා. ගූත කියන්නේ අසුචි. අසුචි ගඳයිනේ. ඒ වාගේ අසුචි වගේ ගඳ ගහන අප්‍රසන්න වචන කතා කරන අය කියන්නේ ගූත භාණි. ඊළඟට දෙවෙනි කට්ටිය පුප්ප භාණි. පුප්ප කියන්නේ මල්. මල් හරීම ලස්සනයිනේ. සුවඳයි ආකර්ෂණීයයි. හැබැයි මල් වල තියෙන තවත් වැඩක්. මොකද්ද? ඉක්මනට පර වෙනවා. අන්න මේ වගේ සමහරු කතා කරනකොට ඉතාම ආකර්ෂණීයයි ලස්සනයි. හැබැයි හිතේ නෑ. ඒ වාගේ සමහරු තමන්ගේ වැඩක් කරගන්න ඕන නම් බොහොම ආදරෙන් ලස්සනට කතා කරනවා. ඊට පස්සේ දන්නේ නැති තාලෙට ඉන්නවා. ඒ පුප්පභානීයය. මදුභානී කියන්නේ කනට මීපැණිවක් කරනවා වගේ ආදරණීය ආකර්ෂණීය හෘදයාංගම වචන කතා කරන අය. එයා හොඳයි. ඊළඟට මිතභානී. මිතභානී කියන්නේ පමණ දැනගෙන කතා කරන එක. මම මේ කතා කරන එක ප්‍රමාණවත්ද? මීට වැඩි කතා කරන්න ඕනද? අඩුද වැඩිද? මේ කියන එක හොඳයිද නරකයිද? ඒව බලලා සීමා සහිතව කතා කරන. ඒකත් හරිය වටිනවා. දැන් සමහරු ඉන්නෝනේ කතාව පටන් ගත්තට පස්සේ සීමාවක් නැහැ. පටන් ගත්ත දැන මතක නැහැ. ඊළඟ කතා කරන අනිත් එක්කෙනාගෙන් තමයි අහන්නේ දැන් මොකද්ද මං කීයේ හිටියේ කියලා. නේද අනිත් එක්කෙනාගෙන් තමයි මතක්. ඉතින් අනිත් එක්කෙනා තමයි මතක් කරලා දෙන්නේ මෙතනින් තමයි ඒක පටන් ගත්තේ කියලා. ඉතින් ඒක අර මිතභානීකම නැතිකම. මිතභානීකම කියන්නේ අඩුවෙන් ප්‍රමාණවත් කතා කරන. ඒක හොඳයි. සමහරු මිතභානී වෙන්නේ කේන්ති ගියා. නේද? දැන් ගෙදර ඉන්න නෝනයි මහත්තයයි තරහ වුණාම මිතභානී. නේද? අවශ්‍ය දෙයට තමයි කතාව. ඒ කතාවත් ළමයි හරහා ළමයින්ට කියන පුතේ තාත්තට අරගෙන ගිහින් කියන්නේ මේ ගිහින් කියන්නේ ඔය ආදි වශයෙන් කියන. ඔහොම තරහ වෙලා ඉඳෙද්දි ඔය ගෙදරට එනවා කවුරු හරි නෑයේ. වෙනදානම් ආවහම නෝනයි මාතේ දෙන්නම එකට ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා හොඳට කතා කරනවා. දැන් එහෙම නෙවෙයි නෝන කතා කරලා ගියාට පස්සේ තමයි මහත් ඇවිල්ලා වාඩි වෙන්නේ. වෙනස තේරිලා මේ ආගන්තුකේ දහන මොන මොකද දෙන්න වෙනද වගේ කතාවක් නැති දැන්. ඔව් දැන් අපි කොහොමද වැඩි කතාවන්නේ අපි දැන් මිත බානීමේ කියලා කියනවා. ඒක හිත ගානේ නෙවෙයි ඒක ද්වේෂයයි ඔන්න ඔය විදිහට අපි දන්නේ නැති වුණාට හොඳ ස්වરૂපයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. හොඳ ස්වરૂපයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. ඒතර මෛත්‍රී ස්වરૂපයෙන් ලෝභය ක්‍රියාත්මක වෙනවා වගේ අපි දන්නේම නැත වුණාට මෛත්‍රිය වැඩි යුතුයි කියලා හිතෙන තැන්වල ද්වේෂය ක්‍රියාත්මක වෙලා යන අවස්ථා තියෙනවා. විවිධ ඉරියා විවිධ හොඳ සිතිවිලි වලින් ක්‍රියාත්මක වන මේ ද්වේෂය අඳුනා ගන්න චිත්තානුපස්සනාව පුරුදු කරන්න සිතට සිතවිල්ලක් ආවහම මේ සිතවිල්ල හැබැවින් හොඳ සිතවිල්ලක්ද නරක සිතවිල්ලක්ද කියලා විමසල බලල නුවණින් කල්පනා කරලා බලලා අන්නේ හොඳ සිතවිලි සිත තුල වැඩි දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. එහෙනම් ඔබ ඔබ ගැන ආපස්සට හිතලා බලනකොට ඔබ ඔබේ හිතට කොච්චරනම් රැවටිලා ඇද්ද? කොච්චරනම් මුලා වෙලා ඇද්ද? හොඳයි කියලා හිතාගෙන කොච්චර නරක දේවල් කරලා ඇද්ද? ඒ තුල ඔබ කොච්චර සංසාරෙ දිග්ගස්සගෙන ඇද්ද? ඒව හොඳින් විමසලා බලලා කල්පනා කරලා ඒ ඔබේම අඩුවක් පාඩුවක් නිසා නොදැනුම්කමක් නිසා සිදුවෙච්ච දෙයක් බව තේරුම් අරගෙන වඩ වඩා ධර්මයට සමීප වෙන්න. වඩ වඩා ධහමින් දැනුවත් වෙන්න. එහෙම දැනුවත් වෙන තරමට ඔබට පුළුවන්කම තියෙනවා අකුසලයෙන් හිත මුදවා ගන්න. අකුසලයෙන් හිත මුදවා ගන්න තරමට කුසලෙහි යොදවා ගන්න තරමට ඔබට නිවනට සමීප වන්නට අවකාශ ලැබේ. ඉතින් අන්න ඒ සඳහා ඔබ උත්සාහවත් වෙන්න, ධෛර්යවන්ත වෙන්න කියන ආරාධනාව සිදු කරන ගමනේ මෙතෙක් සිද්ධ කරගත්ත මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බලමහිමින් පින්වත් ඔබ හැම දිනාටම සියලු සාංශාරික දුක්ඛයන්ගෙන් එතරව ලැබෙන උතුම් අමා මහ නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසීන හැමතුතුම් නිවන් සුව සැලසේවා